අරූපාවචර 12 කියලා කොලයක් ඔබට දීලා ඇති. ඒ කොලය ළඟ තියාගන්න. හොඳයි. දැන් මේ රූපාවචර අරූපාවචර සිත් සියල්ලටම අපි මහත්ගත සිත් කියලා කියුවා. දැන් මේ අරූපාවචර සිත් කියලා කියන්නේ අරූපේ අවචරතිති අරූපාවචර අරූප භූමිවල රූපයෙන් තොර භූමියවල බොහෝ සෙයින් උපදින හැසිරෙන පවතින සිත්වලට කියනවා අරූපාවචර සිත් කියලා. මේකේ තේරුම නමේම තියෙනවා අරූප කියලා කියන්නේ රූප නැති කියන අර්ථය. ඉතින් මේ අරූපාවචර ධානා සිත් උපදවා ගන්න අය කල්පනා කරනවා රූපයක් සහිතව ඉපදීම නිසා බොහෝ දුක් උපදින්න පුළුවන් මේ රූපය නිසා දැන් අපි මිනිස්ය වශයෙන් ගත්තත් මේ සාපේපාසාදී සීත ඕස්නාදී ජරා දුක ව්‍යාධි දුක ලෙඩවීම ආදී මහලු බව මේ හැම දුකක්ම ඊට පස්සේ නිന്ദා අපාස එනුම් බැනුම් ඊට පස්සේ කලහ විවාද කුට බැට ආදී මේ ඔක්කොම මේ රූපය පදනම් කරගෙන ඒ නිසා රූපයේ ආදීනවහ දුක් දැකලා ඉතින් රූපයෙන් තොර මෙහෙම සත්වයෝ ඉන්නවා ඒ රූපයෙන් තොර සිත් උපදවා ගන්න පුළුවන් කියලා ඒ සත්පුරුෂයාගෙන් අහපු අය රූපය කියන දොස් දැකලා අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම සඳහා එයා තුළ කැමැත්තක් උපදින උතුමන් වහන්සේලා විසින් උත්සාහවත් වෙන උපදවා ගන්න සිත් කොටසක් තමයි මේ අරූපාවචර සිත් කියලා කියන්නේ. ඉතින් මේවා ඇතම් අය අර්ථ දක්වනවා මේ රූපයක් නැතුව කොහොමද හිත පවතින්නේ ඒ නිසා මේ සියුම් වූ රූපයක් තියෙනවා කියලා සමහර අයත් දක්වනවා. ඒක සහ මුලින්ම මිත්‍යා දෘෂ්ටියක්. ඒක වැරදි දෙයක්. අරූපාවචරය කියලා කියන්නේ රූපෙ චුට්ටක්වත් නැහැ. එතකොට ඒ නිසා මොකද මේ දෘෂ්ටිය පිළිබඳව ඔය මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ කතාවත් ප්‍රකරණය සංග්‍රහ කරනකොට ඒ කාලේ මේ අරූපේ රූපයක් තියෙනවා කියලා දෘෂ්ටි තිබුණා. අරූපේ රූපන්ති කතා කියලා මේ විදිහට කතාවත් ප්‍රකරණය මේ දෘෂ්ටි ඛණ්ඩණය කරනවා. ඒ නිසා මතක තියාගන්න අරූප ලෝකවල සිවුම් රූපයක්වත් නැහැ. සිවුම් වූ රූපයක් හෝ තියෙනවා ඒක රූපස්කන්ධය කියලා කිය යුතුයි. ඒක පංචෝකාර භවයයි කියලා කිය යුතුයි. ඒක රූපාවචරයි හෝ කාමාවචරයි හෝ කිය යුතුයි. රූපයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පවතින්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ සතර පමණයි. ඒ නිසා හිත ඇසුරු කරගෙන සිතුවිලි පවතිනවා සිතුවිලි අසුරු කරගෙන හිත පවතිනවා මේ හිත හා රූපය හිත හා සිතුවිලි වලට රූපය අත්‍යවශ්‍යම නැහැ නමුත් කාමාවචර රූපාවචර බ්‍රහ්ම ලෝකවල කාම තෘෂ්ණාව හා රූපය පිළිබඳව ආසාව ප්‍රහීන වෙලා නැති නිසා තමයි ඒ සත්වයන්ගේ හිත රූපයකට බැසගෙන හෝ කාමයකට බැසගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ රූපයේ දොස් දැකලා රූපාවචර ධානයේ උපදවා ගන්නද කැමැති උතුමන් වහන්සේලා විසින් රූපාවචර සිත් උපදවා ගන්න යෑමේදී දැන් මේ රූපාවචර සිත් උපදවා ගන්න අරූපාවචර සමාවෙන්න අරූපාවචර සිත් උපදවා ගන්න නම් එයා රූපාවචර සිත් අර කියපු චතුක්ක නමය හෝ පංචක නය ක්‍රමයට ධ්‍යාන සියල්ලම උපදවාගෙන තියෙන්න ඕනේ. එතකොට මේ චතුත්ථ ධ්‍යානයේ දක්වා ධ්‍යාන රූපාවචර ධ්‍යාන උපදවාගත්තු කෙනා දැන් එයා අපි කියමුකෝ කසිනයක් අරමුණු කරගෙන ධ්‍යාන රූපාවචර ධ්‍යාන සිත් උපදවා ගන්නවා කියලා. එතකොට මේ ධ්‍යාන සිත් උපදවා ගන්න කෙනා ඒ කසින ධ්‍යානයට සමවැදිලා ඒ කසින ධ්‍යාන වලින් ආකාශ කසිනේ හැර කසින 10ක් තියෙනවා පඨවි කසින තේජෝ කසින ආදී මේ විදිහට කසින 10ක් තියෙනවා ඒ කසින 10යි ආකාශ කසිනේ හැර වෙනස් කසිනයක් තුල අර රූපාවචර ප්‍රථම පංචම ධ්‍යානයට සමවැදිලා එයා දැන් මෙහෙම කල්පනා කරනවා දැන් පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගන්න කෙනා දැන් පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත තමයි ආකාසානං ඡායතන කුසල් සිත. මොකද්ද? ආකාසානං ඡායතන කුසල් සිත. දෙවෙනි හිත මොකද්ද? විඥානචායතන කුසල්සිත අනිත් එක ආකින්චඤ්ඤායතන කුසල්සිත නව සංඥා නාසඤ්ඤායතන කුසල්සිත කියලා මේ තියෙන සිත් හතරයි කුසල්සිත අර ඉස්සරලා කතා කරගේ පහක් තිබුණා එතකොට මේ අරූපාවචර ලෝකත් හතරයි තියෙන්නේ භූමිත් හතරයි තියෙන්නේ නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තිබුණා නමුත් අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි තියෙන්නේ. මේ බ්‍රහ්ම ලෝක මේ හිතේ නමින්මයි නම් කරන්නේ. ආකාසානං ඡායතන බ්‍රහ්ම ලෝකය. ආකාසානං ඡායතන කුසල්සිත කියලා මේ විදිහට බ්‍රහ්ම ලෝකය හිතත් එකම නමින් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ආකාසානං ඡායතන කුසල්සිත කියලා නම් කරලා තියෙන්නේ අනන්ත වූ ආකාශයේ අරමුණ කොට පවත්නා අකුසල් සිත කියන එක. අනන්ත වූ ආකාශයේ අරමුණ. එතකොට මේ ධ්‍යාන හිතේ අරමුණ තමයි අනන්ත වූ ඒ කියන්නේ කෙලවරක් පේන්නේ නැති ආකාශය තමයි අරමුණ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ආකාශය කියන එක දැන් ආකාශය අජට ආකාශය ඊට පස්සේ තව තියෙනවා පරිච්ඡේද අවකාශය කියලා මේ ආකාශය කියන එක නොයේ ප්‍රභේදයන්ගෙන් තියෙනවා. නමුත් මෙතන මේ දැන් අපිට මේ අවකාශය කියලා මේ රූපය නැති තැන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූප ධර්මයක් නැති හිස් බවට අපි කියනවා අපිට මේ පේනවා අවකාශය කියලා හිස් බවක් දැන් අපි අහස දිහා බැලුවාම මේ හිස් බව පේනවා නමුත් මෙතන අවකා ආකාශය කියලා කියන්නේ අපිට පේන අවකාශයට නෙවෙයි ආකාශයට නෙවෙයි මේක ප්‍රඥාක්තියක් මේ අවකාශ පඤ්ඤාප්තිය කියන එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි අරූපාවචර සිත උපදවා ගන්න කෙනා දැන් අර කියපු ආකාරයට ආකාශ කසිනේ හැර වෙනත් කසිනයකට සමවැදිලා එයා කල්පනා කරනවා මේ දැන් රූපයේ දොස් දැකලා දැන් මට පෙර මේ මේ රූපාවචර ධ්‍යාන උපදවා ගන්න පෙර මේ රූප නිමිති මට හොඳට පේනවා. නමුත් මේ ධ්‍යානයේ තියෙන ආලෝකය නිසා ඉරහඳ පේනවා පවා මේ රූප නිමිති පේනවා පවා අතුරුදහන් වෙලා ගිහිල්ලා මේ සිත අර කසිනා ලෝකය පැතිරිලා සියල්ලම අතුරුදහන් වෙලා ගිහිල්ලා. ඒ නිසා මේ කසිනා ලෝකය නිසා පෙර තිබුණු රූප දර්ශන නොපෙනී ගිහිල්ලා තියෙනවා කියලා මේ කසිනේ තියෙන දෝෂ දැකලා ඒ විදිහට දෝෂ මෙනෙහි කරන්න කරන්න එයාට අර කාමයන්ගෙම මිදලා ඉන්න නිසා අර කසිනා ලෝකයේ අතුරුදහන් වෙලා එතන හිස් බවක් නැවෙනවා. හරියට අපි ජනේලයකට දාලා තියෙන ජනේල් රෙද්දක් ඉවත් කරාම ඈත අවකාශයේ පේනවා වගේ මේ කසිනා ලෝකේ කසින නිමිත්ත අයින් වෙලා හිස් බව කියන ගයාට වැටෙන්න ගන්නවා. අන්න මේකට කියනවා කටින උද්ඝාටන මාකාශ කියලා. කටින් කසිනේ උගලුවාගත් අහස කියන එක. ඒ කියන්නේ දැන් අපිට මේන මේ අවකාශයේ වගේ දැන් ධ්‍යානෙ ලබාගත්තු කෙනාට මුළු ප්‍රදේශේම ආලෝකමත්ව තමයි පේන්නේ. එතකොට දැන් මේ ආලෝකය අයින් වෙලා එයාට හිස් බව අවකාශයේ වැටෙන්න ගන්නවා හිස් බව. අන්නේ අවකාශයේ අරමුණු කර කර අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරනවා. මේ විදිහට නැවත නැවත නැවත නැවත මේ ආකාශය අරමුණු කරමින් මෙනෙහි කරන මෙනෙහි කරනකොට දැන් එයාගේ අර රූපාවචර ධාන සිත්වලට යම් ආසාවක් තියෙනවා ඒ ආසාව තියෙන තාක්කල් මේ ධාන සිත උපදින්නේ නැහැ. ඒ රූපාවචර ධාන වල සැපය අයින් වෙලා ඒ රූපයේ තියෙන ආසාව අයින් වෙලා නිකාන්තිය අයින් වෙලා මේ විදිහට හිත හොඳට වැඩුණාන් පස්සේ එයාට මේ අනන්ත වූ ආකාශයේ නැමැති මේ අවකාශයේ අරමුණු කරගත්තු සිතක් උපදිනවා. අන්නේ හිතට කියනවා දැන් එතන රූප නිමිත්තක් නැහැ. දැන් කාම ලෝකයේ අපිට කාමාචර සිත්වල තිබුණා කාමාචර අරමුණේ මොනද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී කාම අරමුණු තිබ්බා. දැන් රූපාවචර සිත්වලට යන මේකේ අරමුණ මොනවද? කාම අරමුණ නෙවෙයි. පඤ්ඤාප්තිය අරමුණ. මොනවද පඤ්ඤාප්ති ආරම්භ කියන්නේ? ආනාපාන සතිය කියන එක පඤ්ඤාප්තිය. පඨවි ආපෝ තේජෝ අය දස කසින කියනවා පඤ්ඤාප්තිය. දැන් කෙස් ලොම් නියදත් කියනවා පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒක පඤ්ඤාප්තිය ආරම්භ. එතකොට මේ ධ්‍යාන රෝපාවචර කිසියම් ධ්‍යානසි 15 වෙනි ආරම්භ මොනවද? පඤ්ඤාප්තිය ආරම්භ. ඒ කියන්නේ සැබෑ වශයෙන් නැත්තා වූ අරමුණ. දැන් අපි කියමුකෝ මේ මේ මෛත්‍රී භාවනාව කියලා. දැන් මෛත්‍රී භාවනාවට ආරම්භ වෙන්නේ මොකද්ද? මොකක්ද ආරම්භ වෙන්නේ? ඈ? ඔව් මෛත්‍රී සිත කියලා මොකක්ද ආරම්භ? දැන් අපි කියමුකෝ ආනාපාන සතියට හුස්ම රැල්ලනේ නේද? ඒ වගේ මෛත්‍රියේ ආරම්භ මොකක්ද? ඈ? සත්‍යය, මිනිස්සය එතකොට සත්වයෝ මිනිස්යෝ කියන අය ඉන්න අයද සැබෑ වශයෙන් පඤ්ඤප්තියක් නේද? එතකොට මේ නාම රූප දෙකට කනෝපේකක්නේ අපි සත්වයා කියලා කියන්නේ. අන්න එතකොට එහෙනම් මේ මෛත්‍රී ආරම්භ කියන්නේ පඤ්ඤප්තිය ආරම්භ. ඒ විදිහට මේ ධ්‍යාන සිත්සියලම පඤ්ඤප්තිය ආරම්භ. එතකොට එතනක් තිබුණ රූපයක් ආරම්භ වෙලානේ. පඤ්ඤප්තියක් වුණාට රූපයක එල්බෙලගෙන හිටියේ නේද? සත්වයා කියන රූපයක. දැන් ආනාපාන සතිය කියලා ආස්වාස ප්‍රාස්වාස කියලා යට රූපයක් හිතට අරමුණ වෙලා තිබ්බා. දැන් කසින ගත්තොත් පඨවි කසිනේ ආපෝ කසිනේ කියලා එයාට මේ රූප නිමිත්තක් අරමුණ වෙලා තිබ්බා. හැබැයි අරූපාවචර මේ ආකාශයේ කියන හිස් බව කියන තැන මොකද්ද තියෙන රූපේ? කිසිදු රූපයක් නැහැ. අන්න ඒ නිසා රූපයකින් තොර අරමුණක් අරගෙන උපදවාගත්තු නිසා තමයි ආද රූපයකින් තොර ජීවිතයක් ආත්මභාවයක් ලැබේ. ඒ විදිහට කර්මයක් කරපු නිසා රූප ආසාව, රූප අරමුණු මෙනෙහි කිරීම, රූපේල තියෙන බලාපොරොත්තු ඒ සියල්ල අයින් කරලා මෙනෙහි කිරීම, සිහි කිරීම සියල්ලම අයින් කරලා තමයි මේ අරූපාවචර සිත් උපදවා ගන්න. ඉතින් ඒ නිසා කිසිදු කාම නිමිත්තක් හා රූප නිමිත්තක් මෙනෙහි නොකර අරගෙන හිස් බව කියන පඤ්ඤාප්තිය ඒක පරමාර්ථයක් නෙවෙයි හිස් බව කියන්නේ පඤ්ඤාප්තිය. නමුත් මේ පඤ්ඤාප්තියට රූප නිමිත්ත අරමුණු වෙලා නැහැ. ඒ විදිහට ඒ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා නැවත නැවත නැවත මෙහි කර කර ඒ හිත වඩනකොට ඒ අරමුණේම බොහෝ වේලාවක් පවතින නිසා එයාගේ හිත අර රූපාවචර සිත්වල තියෙන ආසාව යටපත් වෙලා ගිහිල්ලා පළවෙනි ආකාසානං ඡායතන කුසලසිත උපදේ. ඊට පස්සේ මේ පළවෙනි අරූපාවචර ධානය උපදවාගත්තු කෙනා කල්පනා කරනවා මේ ආකාසානං ඡායතන කුසලසිත ඕලාරික. එයි මේක මේ රූපාවචර සිත්වලට ළඟයි. තේරුණාද? ආකාශ දැන් අර රූපාවචර කසින වලින් උගලවාගත්ත නිසා මේ කසින නිමිති වලට ළඟයි. ඒ නිසා මේක ආදීනව දකිනවා. දැකලා ඒ ආකාසානං කියන මේ හිස් බව අරමුණු නොකර ඒ ධානයට කියන ආසාවයි කරලා ආකාසානං ඡායතන කුසල්සිතට අරමුණු වෙච්චි හිත තේරෙනවා හිත කියන එකයි අරමුණ කියන එකයි දෙකක්නේ. දැන් ඊට පස්සේ දෙවනි ධ්‍යානෙ උපදවා ගන්න කෙනා ආකාසානච්ඡායතන කුසල් සිත ආරම්භ කරනවා. දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ උපදවාගත්තු කෙනාට ඒ කුසල් සිත ආරම්භ කරන්න පුළුවන්. දැන් ආකාසානච්ඡායතන හිතට ආරම්භ වෙන ආරම්භුනේ මොකද්ද? ආකාශය. තේරුණා නේද? දැන් දෙවනි ධ්‍යානය කියන විඥාන ඡායතනයට අරමුණු වෙන්නේ මොකද්ද? ආකාසාන ඡායතනේ හිත. කුසල් හිත තමයි අරමුණ. ඒක විදියට ආකාසය මෙනෙහි නොකර ඒ පළවෙනි අරෝපාවචන ධ්‍යාන හිත අරමුණු කරමින් විඥානේ අනන්තෝ විඥානං අනන්තෝ විඥානං කියලා මේ විදිහට නැවත නැවත හිත අරමුණු කරමින් භාවනා කරන්න කරන්න කරන්න කරන්න එයාට අර පළවෙනි ධ්‍යානයේ තියෙන නිකාන්ත ආසාව දුරු නම් පස්සේ මෙයා දෙවෙනි අරෝපාවචර ධ්‍යානයේ වන විඥාන ඡායතන කුසල් සිට උපදී. ඒ විඥාන ඡායතන එතකොට අනන්ත වූ විඥාණය අරමුණු කරගෙන මොකද මේ පළවෙනි ධානයට අරමුණු වෙලා තිබ්බේ අනන්ත වූ ආකාශය. එනිසා මේ හිතත් අනන්තයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි ධානයේදී ඒ පළවෙනි ධානයේ හිත අරමුණු කරමින් පරිකරණ කරලා මේ විදිහට උත්සාහ ඊට පස්සේ විඥානං ඡායතන උපදවා ගන්න කෙනා විසින් එහෙම උපදවාගෙන වසී කරලා මේ හිත හොඳට පුරුදු කරලා ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන තුන්වෙනි අරූපාවචර ධ්‍යාන හිත උපදවා ගන්න කැමති කෙනා විසින් මේ විදියට කල්පනා කරනවා දැන් විඥාන ඡායතනයේ කියන එකට අරමුණු වෙලා තියෙන්නේ අර පළවෙනි රූපාවචර ධ්‍යාන සිත. ඒ නිසා මේ දෙවෙනි හිත පළවෙනි හිතට සමීපයි. ඒ නිසා මේක ඕලාරිකයි කියලා කල්පනා කරලා බලලා ඊට වඩා සාන්තයි ප්‍රණීතයි තුන්වෙනි අරූපාවචර ධ්‍යාන සිත කියලා ඒකේ ඡන්දය කැමැත්ත ඇති කරගෙන අර විඥාණය ඒ විඥානං ඡායතන කියන දෙවෙනි ධ්‍යාන හිතට හිතනේ දැන් අරමුණු කරේ දැන් මේ හිතට අරමුණු වෙලා තියෙන්නේ ආකාශය. කිසිවක් නැති බව. ඒ නිසා එයා අර දෙවිනි ධානයේ තුල කිසි දෙයක් නැහැ. හිස් බවක් තියෙන්නේ. ඒ නිසා නක්ති කිංචි නක්ති කිංචි කියලා එයා අර සිත කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියන එක තමයි නක්ති කිංචි නක්ති කිංචි කියලා මේ විදිහට පාළියෙන් කියන්නේ. ඒ විදිහට එයා දෙවෙනි ධානයේ නාස්තික භාවය. නාස්තික භාවය අරමුණු කරමින් හිත වඩන. තේරුණාද? මේක ටිකක් ගෙදර ගිහිල්ලා නැවත නැවත මේ දේශනාව හෝ අහන්න මේ එතකොට මේවා අපිට ටිකක් නොහුරු දේවල්. නමුත් මේ දේවල් සත්වය වශයෙන් උපදින උපදවා ගන්න සිත් කොටසක්. එතකොට මතක තියාගන්න මේකේ වෙනසක් තියෙනවා. දැන් හොඳට අවධානයෙන් ඉන්න මේක ටිකක් නොතේරෙන්න පුළුවන් කෙනෙකුට දෙවෙනි ධ්‍යානයේ විඥානච්ඡායතන කුසලසිත. ඒකට අරමුණ මේ මොකද්ද? ආකාසානච්ඡායතන කුසලසිත. දැන් මේ කුසලසිත කියන එක පඤ්ඤාප්ති අරමුණද පරමාර්ථ අරමුණ. ඈ? නෑ. හිත කියන එක පරමාර්ථ දැන් මේ ආකාශය කියන එක පඤ්ඤාක් කියලා. එතකොට නමුත් මේ චිත්තය කියන එක පරමාර්ථය. ඒක ඇති දෙයක්. සත්‍ය වශයෙන් තියෙන එක. එතකොට දෙවෙනි ධ්‍යානයට ආරම්භුනේ පළවෙනි ධ්‍යාන කුසල් සිත. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ ආරම්භන පරමාර්ථ ආරම්භනවා. පළවෙනි ධ්‍යානයේ ආරම්භන පඤ්ඤාක් කියලා. තේරුණාද? ඇයි එහෙම කිව්වේ? පළවෙනි ධ්‍යානයේට අරමුණු වෙලා තියෙන අවකාශය. අවකාශය කියන එක පඤ්ඤාක්තිය. දෙවෙනි ධ්‍යානයේට අරමුණු වෙලා තියෙන මේ පළවෙනි ධ්‍යාන හිත නිසා ඒක පරමාර්ථය. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේට අරමුණු වෙලා තියෙන්නේ දෙවෙනි ධ්‍යානය හිස් බව කියන එක. නැති බව කියන එක. නැති කිංචි කියලා එකට කියනවා. හිස් බව කියන එක පඤ්ඤාක්තිය. අඤ්ඤා කියලා. ඒ විදිහට නත්ති කිංචි නත්ති කිංචි කියලා දෙවෙනි ධ්‍යාන රූප අරූපාවචර කුසල් චිත්තයාගේ කිසිවක් නැහැ කිසිවක් නැහැ කියලා නාස්තික භාවය අරමුණු කරමින් නැවත නැවත හිත වඩනකොට යාට තුන්වෙනි අරූපාවචර ධ්‍යානසිත උපදේ. ඊට පස්සේ ඒ හතරවෙනි ධ්‍යානය උපදවා ගන්න කෙනා කල්පනා කරනවා මේ තුන්වෙනි ධ්‍යානයට වඩා චතුර්ථ හතරවෙනි අරූපාවචර ධ්‍යානෙ බොහෝම සාන්තයි ප්‍රණීතයි උසස්. සිතත් බොහෝම සියු. ඒකේ විපාකයක් බොහෝම ප්‍රණීතයි. ඒ වගේම මේ ආකින්චඤ්ඤායතන තුන්වෙනි ධ්‍යානය කියන එක දෙවෙනි ධ්‍යානයට ළඟ නිසා ඒකත් ආදීනවයි කියලා ඒ විදියට තුන්වෙනි ධ්‍යානයට තියෙන ආශාව අත්හැරලා හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්න කෙනා තුන්වෙනි ධ්‍යාන තුන්වෙනි අරෝභාවචර ධ්‍යාන සිත අරමුණු කරන ඒ ධ්‍යානයේ කුසල් සිත අරමුණු කරන එතකොට ආකින්චඤ්ඤායතන කුසල් සිතට අරමුණු වුනේ කිසිවක් නෑ කියන පඤ්ඤාක්තිය. එතකොට හතරවෙනි ධ්‍යානයට අරමුණු වුනේ ඒ තුන්වෙනි ධ්‍යාන හිත. තේරුණා. ඔකට මම උපමාවක් එතකොට ඒ විදිහට එයා මේ තුන්වෙනි ධ්‍යාන නක්ති කිංචි කියලා වඩපුවේ හිත අරමුණු කරමින් භාවනා කරනකොට පරිහරණ කරනකොට එයාට නව සංඥා නාසඤ්ඤායතන කුසල්සිත උපදිනවා. එතන නව සංඥා නාසඤ්ඤායතන කියලා කියන්නේ නව සංඥා කියලා කියන්නේ සංඥාවක් නැති ඇත්තේද නැත්තේද තරම් තාසියු සංඥාව කියන්නේ අපි වැටහෙන ගතිය, හඳුනන බව කියන එක. එයාට ඒ තරම් හිත දියුණු වෙලා මේ ධ්‍යාන තලයේ ආවුස මහා කල්ප 84000ක් ආවුස තියෙන මේ ධ්‍යාන හිතක් මේ ඒ හතරවෙනි ධ්‍යාන හිත ඊටමත් සියෝ ඊටමත් සාන්තයි එහි වේදනා ආදී ඊතාසියුම් සංඥාවක් ඇති නැති තරමට මේ හිත සියුම් වෙලා තියෙනවා මේ හතරවෙනි අරූපාවචර ධ්‍යාන සිත ඔකට මම උපමාවක් කියන්නම්. එතකොට මේ අරමුණු පිළිබඳව තමයි මේකේ පොඩි පැටලීලක් වැටෙන්න තියෙනවා තියෙන්නේ. මේකට ධර්මයේ උපමාවක් වෙන්නනවා මේ විදිහට. කාන්තාරයක අපි කියනකෝ කණු වලින් හිටවපු මණ්ඩපය. දැන් මේ මණ්ඩපය කාන්තාරයක තියෙන්නේ මණ්ඩපයේ යට වටේට අසුන්සි තියෙනවා කියලා අපි උපකල්පනය කරොත්. ගිමෙන් ඕස්නෙන් තැවිච්චි අවුරස්නෙන් තැවිච්චි මිනිස්සෙක් දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා ඉවරලා අර මණ්ඩපයේ යන්න හදනකොට යට අසූචි තියනවා දැකලා දුර ඉඳන්ම පැනලා ඒ මණ්ඩපයේ එක කොනක එල්ලෙනවා. ඊට පස්සේ තවත් පුරුෂයෙක් ඒ විදිහටම ඇවිල්ලා අර මණ්ඩපයේ එල්ලුණු මිනිසයාගේ කකුල් දෙක එල්ලෙනවා. ඊට පස්සේ තවත් පුරුෂයෙක් ඇවිල්ලා ගිමින් ඇවිල්ලා මණ්ඩපේ යට අශෝචි දැකලා ඒ මණ්ඩපේ අනිත් පැත්තේ කෙළවරේ එළෙනවා. තවත් පුරුෂයෙක් ඇවිල්ලා මේ විදිහට දැකලා අර දෙවනි පැත්තේ එල්ලෙච්ච මිනිස්යාගේ කකුල් දෙකේ එළෙනවා. දැන් මේකෙන් උපමා කරේ මේ කාන්තාරයේ හැටියට අපි සැලකුවේ මේ අනත් වූ සසරනේ කාමාදී අරමුණු ඔස්සේ යන මේ කාමාවච රූපාවච මේ සත්වයන්ගේ ස්වභාවය. ඊට මණ්ඩප්පේ හැටියට සැලකුවේ රූ අරූපාවචර ධ්‍යාන තල් රූපාවච බ්‍රහ්ම ලෝක තමයි මණ්ඩප්පේ හැටියට සැලකුවේ. මේ පුද්ගලයෝ හතර දෙනා තමයි මේ ධ්‍යාන හතර උපදවා ගන්න පුද්ගලයෝ අර දුවගෙන ඇවිල්ලා එන්නේ අයවා. එතකොට මණ්ඩපයේ කෙනෙක් එල්ුණා කෙනෙක්. එතකොට ඒක හරියට අර ආවකාශ පළවෙනි ධ්‍යානය උපදවාගත්තු කෙනෙක්. දැන් දෙවනි පුද්ගලයා අර මණ්ඩපයේ එල්ලපු කෙනාගේ කකුල් දෙක එල්ුණා වගේ දෙවනි ධ්‍යානය උපදවාගන්නේ පළවෙනි ධ්‍යානෙ හිතේ එල්ලිලා. තේරුණා. ඒ නිසා තමයි අර දෙවනි පුරුෂයාගේ කකුල් දෙක එල්ුණා හා සමානයි කියලා කියන්නේ දෙවනි ධ්‍යානය. තුන්වෙනි ධ්‍යානී මණ්ඩපයේ අනිත් පැත්තම එල්ලුණා වගේ තුන්වෙනි ධ්‍යානිය උපදවා ගන්න කෙනා අර කිසිවක් නැහැ කියලා කිසිවක් නැහැ කියලා අර අවකාශයේ හිස් බව නැති බවම තමයි ආරම්භ ඉතින් ඒ නිසා මේ මණ්ඩපයේ අනිත් පැත්තේ එල්ලුණා වගේ තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනා හරියට අර දෙවෙනි පැත්තේ ඉච්ච කෙනාගේ කකුල් දෙකේ වුණා වගේ තුන්වෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනාගේ හිත අරමුණු කරමින් හතරවෙනි ධ්‍යානෙ උපදවනවා. අන්න ඒ විදිහට මේ ඒ ඒ ධ්‍යාන මේ අරූපාවචර ධ්‍යාන වල තියෙන ආරම්භන සමතික්‍රමණය. දැන් රූපාවචර ධ්‍යාන වල තියෙන්නේ අංග සමතික්‍රමණය. අරමුණු වෙනස් කර කර තමයි මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තේ. හැබැයි මේ අරූපාවචර ධ්‍යාන එක හිතකවත් නැහැ. රූප අරමුණු එක්ක මෙතන තිබ්බේ පඤ්ඤාප්ති අරමුණ. එහෙම නැත්නම් පරමාර්ථ අරමුණ. එතකොට මතක තියාගන්න මේ අරූපාවචර කුසල් සිත් හතරේ පඤ්ඤාප්ති අරමුණු දෙකක් තියෙනවා. පරමාර්ථ අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි ධ්‍යාන හිතයි තුන්වෙනි ධ්‍යාන හිතේ අරමුණ පඤ්ඤප්තිය අරමුණ. දෙවෙනි ධ්‍යාන හිතයි හතරවෙනි ධ්‍යාන හිතේ අරමුණ පරමාර්ථ අරමුණ. ඇයි ඒ ඒ සිත් දෙකට දෙවෙනි හිත දෙවෙනි ධ්‍යානෙටයි තුන්වෙනි ධ්‍යානෙටයි අරමුණ වෙලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානෙට අරමුණ වෙලා තියෙන්නේ මේ දෙවෙනි ධ්‍යානෙට අරමුණ වෙලා තියෙන්නේ පළවෙනි ධ්‍යානයේ හිත හතරවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තියෙන තුන්වෙනි ධ්‍යානයේ හිත. ඒ නිසා ඒ දෙක පරමාර්ථ කරන තුන්වෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තිබෙ කිසිවක් නැහැ කියන පඤ්ඤාක්තිය. පළවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තිබෙ අවකාශය කියන පඤ්ඤාක්තිය. එතකොට ඒ විදිහට මේ සිත් සියල්ලම අර දැන් රූපාවචර සිත් ගත්තාම ඒ වගේ තිබුණානේ අංග පහක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා ඒ විදිහට අඩු වෙවි ගිහිල්ලා මෙහෙම අංග ටිකක් තිබුණා වෙනස් වෙනස් වෙනස් අංග ටිකක් තමයි තිබුණේ නමුත් මේ ධ්‍යාන හතරම අංග දෙකයි තියෙන්නේ මොනවද ඒවා උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙකෙන් තමයි මේ සියලු ධ්‍යාන සිත් සමා එතකොට මේ මේ ධ්‍යාන සිත් ඔක්කොම උපේක්ෂා ඒකාග්‍රතාවෙන් යුක්තව සිටින් ඒ වගේම මේ ධ්‍යාන සියල්ලම අසංකාරික සිත් ඒ වගේම මේ ධ්‍යාන සිත් සියල්ලම ත්‍රි හේතුක සිත් ඒවා මෙහි විශේෂත්වයක් තියෙනවා ඊළඟට මේකේ අපිට මේ තව පොදු කරුණු ටිකක් කතා කරන්න තියෙනවා. ඒ ටික කතා කරන්න ඉස්සෙල්ලා අපි විපාක ක්‍රියාසිට ටිකක් කතා කරලා දැන් අරූපාවචර කුසල් සිත් හතර කතා කරා. දැන් අවධානය දෙයක් කරගන්න. දැන් කෙනෙක් මේ අරූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානය උපදවාගෙන ඒව නොපිරිහි නොපිරිහා ගන්න නැතුව ඒ ධ්‍යාන තුලම හිටියොත් එයාලට පුළුවන්කම තියෙනවා මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේදී මේ ධ්‍යාන කුසල් සිතට අනුවන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ ධ්‍යානයට අනුරූපව ආකාසනං ඡායතන කියන බ්‍රහ්ම ලෝකේ පළවෙනි ධ්‍යාන කුසල් සිතට අනුපදිනු ඒක තමයි විපාකය වෙන්නේ. එතකොට ඒ විදිහට විපාක සිත් හතරත් අර විදිහටම සමානයි වෙනස තියෙන්නේ අර කියපු කුසල් සිත් අතර අපි උත්සාහ කරලා වැර වඩලා උපදවා ගන්න දේවල් නමුත් විපාක කියලා කියන්නේ ඒවා අර අරූපාවචර කුසල් ධ්‍යාන කර්මයන්ගේ බලයෙන් උපදවපු සිත්වල තමයි විපාක සිත් කියලා කියන්නේ. එතකොට ඒවා ඒ අරූපාවචර භූමියම උපදින සිත්. එනිසා මේ අරූපාවචර කුසල් සිත් කාම භූමියේ උපදින්න පුළුවන්. අරූපාවචර යට යට භූමියවල ඒ ඒ ධ්‍යාන සිත් උපදින්න පුළුවන්. හැබැයි මේ අරූපාවචර ඊට පස්සේ රූපාවචර භූමියවලත් උපදින්න පුළුවන් මේ කුසල් සිත්. කුසල් සිත්. එතකොට විපාක සිත් අරූප තලවල පමණයි උපදින්නේ. ඊළඟට තමයි දැන් අපි කියමුකෝ අරූපාවචර ලෝකවල රූපාවචර සිත් උපදින්නේ නැහැ. රූපාවචර බ්‍රහ්මයන්ට පුළුවන් අරූපාවචර සිත් උපදවා ගන්න. හැබැයි අරූප ලෝකවල රූපාවචර සිත් උපදවන්නේ නැහැ. උපදවන්න බෑ. මොකද ඒක ඊට වඩා උසස්නි අරූප සිත් කියලා කියන්නේ. ඒ නිසා පහත් සිත් උපදවා ගන්න කෙනෙක් නැවත උත්සාහවත් වෙන්නේ නැහැ. ඊළඟට තමයි ඉහළ ඉහළ ධ්‍යාන උපදවාගත්තු අය මේ පහළ ධාන උපදවා ගන්න හෝ පහළවල භූමිය වල උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කුසල් සිත් වගේම මේ විපාක සිත් කියන්නේ ඒ හා සමානයි. ඉතින් මේ ඒ නිසා ඒ වගේ අපිට විස්තර කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. එහි තියෙන විශේෂත්වය තමයි ඒ විපාක සිත් කියනවා අර කුසලයන්ගේ බලයෙන් උපදින ඒ භූමිය වල පවණක් උපදින විපාක ස්වභාවයේ මිසක් ඒ වගේ නැවත භූමිය වල විපැත්ීමේ ශක්තියක් නැහැ. ඒක විපාක සිතක් නිසා. ඊළඟට ක්‍රියාසිත කියනවා ඒවත් මේවත් අර වගේම මේ පුතක් ජනයන්ට උපදින්නේ නැහැ අරූපාවචර ක්‍රියාසිත කියනවා දැන් අරූපාවචර සිත් අර විදිහටම යම් රහතන් වහන්සේ නමක් විසින් නිරෝධ සමාපත්තියට සමවැදීමට හෝ දිට්ඨ ධර්ම සුඛ විහරණය සඳහා උන්වහන්සේලා ඒ රූපාවච අරූපාවචර මේ වගේ සිත් උපදවා ගන්නවා. ඉතින් උන්වහන්සේලා ධ්‍යාන සිත් උපදවා ගන්න ක්‍රමය එකම සමානයි. නමුත් ඒ ධ්‍යාන සිත කුසලයක් හෝ විපාකයක් නෙවෙයි පුදු උත්සාහය නිසා ditta ධම්ම සුඛ විහරණේ හා ඒ නිරෝධ සමාපත්තිය ආදී ක්‍රියාවන් සිද්ධ කර ගැනීමට පමණක් පුළුවන් නිසා ඒ සිත්වලට ක්‍රියාසිත කියලා කියනවා. එතකොට ඒ නිසා ඒ අරූපාවචර ක්‍රියාසිතු ඒ වගේ සැප ස්වභාවය ඒ වගේමයි. නමුත් මේ වගේ කෘත්‍යම් වෙනස් රහතන් වහන්සේලාට පමණයි උපදින්නේ ඒ ඒ නමින්ම නම් කරනවා. එතකොට රහතන් වහන්සේලා මේ අරූප තලවල ඉපදිලා හිටියොත් ඉතින් ස්වභාවයෙන්ම උන්වහන්සේලාට මේ අරූපාවචර ක්‍රියා සිත් ඉපදිලා ඒ අරූප ලෝකේ කටයුතු වෙනවා. නමුත් මනුස්ස ලෝකයේ ඉන්න රහතන් වහන්සේ නමකට අරූපාවචර සිතක් උපදවා ගන්නවා නම් උන්වහන්සේත් අර විදිහට මොන හෝ කර්මස්ථානයක් මෙනෙහි කරලා භාවනා කරන් පස්සේ උන්වහන්සේට උපදීන්නේ අර කුසල් සිත වෙනුවට අරූපාවචර ක්‍රියාසිත. ඒක තමයි ඒකේ වෙනස. ඒ මේ නෝට් එක ටිකක් ලියාගන්න පොදුවේ තියෙන කාරණාවක්. දැන් අපි රූපාවචර අරූපාවචර සිත් සියල්ලම කතා කරා. රූපාවචර සිත් 15ක් කතා කරා. අරූපාවචර සිත් කීයද? 12ක් පිළිබඳව කතා කරා. එතකොට මේ සිත් සියල්ලම ගත්තහම 27ක් වෙනවා. මේ ඔක්කොටම කියන මහත්ගත සිත් මහත්ගත සිත් කීයද කියලා ඇහුවොත් 27යි කියලා තමයි අපි කියන්නේ. එතකොට මේ මහත්ගත සිත් වල කුසල් සිත් තියෙනවා 9ක්. කුසල් සිත් 9ක් තියෙනවා. විපාක සිත් 9ක් තියෙනවා. ක්‍රියා සිත් 9ක් තියෙනවා. ඊට පස්සේ මහත්ගත සිත් සියල්ලම ප්‍රථම ධානා සිත් 3ක්. දෙතිය ධ්‍යාන සිත් තුනක් තියෙනවා. තතිය ධ්‍යාන සිත් තුනක් තියෙනවා. චතුර්ථ ධ්‍යාන සිත් තුනක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් 15ක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් 15ක් තියෙනවා. මහත්ත්වයේ එතකොට මේ මහත්ත්ව සිත්වල සෝමනස්ස සාගත සිත් 12ක් තියෙනවා. උපේක්ෂා සාගත සිත් 15ක් තියෙනවා. ලියාගන්න බැරුණා. මහත්ගත සිත්වල කුසල් 9යි විපාක 9යි ක්‍රියා 9යි ලේසියි. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන 3යි, ဒုတိ ය ධ්‍යාන 3යි, චතුර්ථ ධ්‍යාන 3යි, තතිය ධ්‍යාන 3යි, චතුර්ථ ධ්‍යාන 3යි. ඒක ලියාගන්න හිම තුන තුන තියෙනවා හතරවෙනි ධ්‍යාන එකක්වා. පංචම ධ්‍යාන සිත් 15ක් හරිද? මේ පංචම ධානය කියලා මෙතන 15ක් කියලා කිව්වේ දැන් අරූප රූපාවචර පංචම ධාන හිතේ තියෙන්නේ උපේක්ඛාය පද්ධතාවය. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් තියෙන්නේ උපේක්ඛාය පද්ධතාව. ඒ නිසා අරූපාවචර සිත් සියල්ලම පංචම ධාන සිත් නමිනුත් නම් කරනවා. තේරෙනවා. අරෝපාවචර සිත් සියල්ලම පංචම ධ්‍යාන සිත කියලා නම් කරන මොකද අංග සමාන නිසා පස්වෙනි ධ්‍යානය හා සමාන නිසා දැන් අරෝපාවචර රූපාවචර පංචම ධ්‍යාන කුසල් සිත විපාක සිත ක්‍රියා සිත කියලා තුනයි අරෝපාවචර සිත් 12 එතකොට ඔක්කොම 15 ඊට පස්සේ සෝමනස්ස සාගත සිත් 12ක් තියෙනවා මේ සිත් 27ෙම උපේක්ෂා සාගත සිත් තියෙනවා 15ක් ඊට පස්සේ යටින් නැවත ඡේදයක් වෙන් කරලා ගියාට සිත් සියල්ලම කාමාවචර සිත් 54යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෞකික සිත් සියල්ල 81යි ඔය දැන් එතකොට අපි භාවාචිත 54යි. රූපාවචිත 15යි අරූපාවචිත 12යි. එතකොට ඒ විදිහට සිත් සියල්ල 81යි. මේ සිත් ඔක්කොටම කියනවා ලෞකික සිත් කියලා 81ක් තියෙනවා. දැන් එතකොට ලෞකික සිත් 81ම අපි කතා කරලා තියෙනවා. ඊළඟට අපි අද කතා කරන්න තියෙන්නේ ලෝකෝත්තර සිත් පිළිබඳව. ඒක අපි අද කතා කරන්නේ නැහැ. ඒක ටිකක් අපිට විස්තර වශයෙන් අපි ඒ සිත් ටික ඊළඟ දවසේදී කතා කරමු. දැන් තව අපි මේ චිත්ත කාණ්ඩය තමයි කරන්නේ. චෛතසික කාණ්ඩේ මේ ලෝකෝත්තර සිත් කතා කරන් පස්සේ චිත්ත කාණ්ඩේ ඉවරයි. ඊට පස්සේනේ චෛතසික කාරණා. ඒ කියන්නේ මේ හිත්වල යෙදෙන සිතුවිලි පිළිබඳව ඊළඟ කතා. ඉතින් ඒවත් ගොඩාක් වැදගත්. ඒ එක එක සිතුවිල්ල පිළිබඳ ස්පර්ශය පිළිබඳ වේදනාව පිළිබඳ ආදී වශයෙන් අපි කතා කරනවා. ඉතින් හොඳයි දැන් මේ කතා කරපු ඒ වගේ හෝ මොන හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා මේ පොඩි කාලයක් තියෙනවා ඔබට විමසන්න පුළුවන් මම කියනවා. හොඳයි එහෙමනම් මේ නිස්සබ්දතාවයෙන් පිළියන ප්‍රශ්න කිසිවක් නැහැ කියලා. එහෙනම් අපි පන්ති වාරයේ අවසන් කරන අපේ සංවිධායකතුමාට යම් කාරණා ටිකක් මතක් කරන්න තියෙනවා කිව්වා. ඒ නිසා අද දවස පුරාවට මේ සිද්ධ කරගත්තු කුසල සම්පාර ධර්ම මේලාවේ අපි අපි හැම දෙනාට ඒ වගේම අද මේ ධර්ම දානයක් වශයෙන් මේ දහම් පත්‍රිකා දෙමින් සීලී අංශ දෙමින් මේ කටයුතු කරේ තුමාට මේ පත්‍ය වෙනුවෙන් මේ උදව් උපකාරකට වෙහෙස මාසයට කටයුතු කරන මේ මහත්තුරුන්ට ඒ වගේම මේක ආරම්භ කරන්න අපිට මඟ පෙන්වලා මේක ආරම්භ කරපු එකම්බඩ විදුජමනෝ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇතුළු දෙවියන් සහිත ඥාතීන් සහිත සියලු දෙනාටමත් ඒ වගේම අමාත්‍ය සීල දහම් පෞර වැඩසටහනේ සියලු සංවිධායක මණ්ඩලයටත් ඇතුළු හැම දෙනාටම මේ උතුම් කුසල ධර්මයන් තුළින් ධර්ම අවබෝධය පාරමී සම්පූර්ණ කරගන්න සම්මා දිට්ඨිය කරබලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැකි වනින් සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල උතුම් පාරමිතාවක් වේවා